චතුරාර්ය සත්‍ය ජාතිපි දුක්ඛ කියන හරි. අප්‍රිය ජාති දුකයි. ජරාපි දුක්ඛ කියන කොට අප්‍රිය ජරා. ඉතින් අප්‍රිය ජරාවක් කියන්නේ අපි ලෝක අප්‍රිය ජරාව දුකයි. දැන් ලෝකයාට ප්‍රිය ජරාවක් තියෙනවා අප්‍රිය ජරාවක් තියෙනවා. ඔව්. දැන් අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් ඉන්න හොඳ හරි හත්තිය තියෙන හැඩි දැඩි පුද්ගලෙයි. ඔව්. දැන් ওই පුද්ගලයා නිසා. ඔව්. අපි කාන්තාවක් කියන්නේ. ඔව්. හොඳ හැඩවැල ලක්ෂණ කාන්තාවක්. දැක්ක දැක්ක තරුණයා වසඟ වෙනවා. දැන් ඉතින් මේ මේ වටපිටාවේ ඉන්න ගෙවල් වල ඉන්න ගෑනු අයට මේ කාන්තාවන්ට තමන්ගේ මිනිස්සු ගැන හරි තරහක් එන උන්ව බලන අර ගෑණි දිහා. කියන්නකෝ. දැන් මේ ගෑණි හොඳට ලස්සනට ඇඳලා පැළඳලා යනවා නම් එහෙම දැක්කොත් එහෙම දැන් දැවි දැවි ඉන්නේ ගෑණි ගැන. මොකද මේ ගෑණි හැඩවිවි යනවා අපිට වඩා මේක හරි ලස්සනයි මේ මිනිස්සු වහගෙනවා ඒකිට. අපේ මිනිස්සු මේ පාලනය කරගන්නේ මේකේ දාංගලිය නිසා. ඔය ආදි වශයෙන් කීකේ ඉන්නවා. දැන් දැන් ඒ ගෑනට පස්සේ බලනකොට වැහැරිලා ලෙඩක් හැදිලා වැහැරිලා ගිහිලා ජරාවටපත් වෙනවා. ආ දැන් නම් සබ්බවරයි. දැන් ඒ ජරාව සැපක් නෙමෙයිද? දැන් එයාට එයා ජරාවටපත් වෙනවා දැක්ක. ඒක ජරාවක් දැක්කේ. දැන් ඒ ඒ ජරාව ප්‍රියයි එයාට අනික් අයට. මේ තමාට කරදර කරන පුද්ගලයා ජරාවටපත් වෙන එක ඒ වෙනම සතුටක්. දැන් එයාගේ මරණය වුණොත් එහෙම. එයා ඒ තරම් මේක මැරිලා ගියා නම් අපිට කරදරයක් නැහැ. දැන් මේකේ තවත් ඉන්නවනේ. ඒකේ ඉන්නව උනාට පස්සේ. ආරංචිනා මලන් කියලා. දැන් සන්තෝෂයි. ඒක ප්‍රිය මරණය. දැන් ජනාධිපතිතුමා මරණ විරිපත්තු කුලේ. ඔව්. පෙරදාස මාතයා මැරිච්ච සමාජිකවල. ඔව්. රජිනාපත්තු කුලේ. ඒ ප්‍රිය මරණයක් හින්දා. මේ සියලු මරණ අපේ නෑ. අන්න ඒකයි. දැන් තමන්ගේ දෙර කෙනෙක් බලන්න. ඔව්. ඒක අපායම කියන්නත් එපා කියනවා. ඒ ප්‍රිය එකක් නෙමෙයි. අර ප්‍රිය මරණ අප්‍රිය මරණ. ප්‍රිය ජරා අප්‍රිය ජරා. ওই දෙකක් තියෙනවා. මේ ප්‍රිය කරන ජරා මොකද? තමා කැමති නැති කෙනා කැමති නැති දේ වෙනතිලා යනවා නම් විහාරලා යනවා නම් කැමති. අන්න ඒවා ප්‍රිය ජරා. තමන්ගේ කියන දේ අපි ජරාවටපත් වෙනවා ප්‍රිය මනාපද ජරාවටපත් වෙනවා කැමති නේ. ඒවා අප්‍රිය ජරා. මේ දුක තියෙන මේකේ එක ජරාවක්. තමන්ගේ ප්‍රියයි මනාපයි කියනවා ජරාවටපත් වෙන එකේ තමන්ට දුක තියෙනවා. අර සියලු ජරා දුකයි කියවන වැරදි. ඔප්පු කරන්න බෑ. ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ අපේ ව්‍යාධි අපි ව්‍යාධිපි මරණං අපි මරණම්පි ඔව් ඉතින්නේ එහෙමයි ව්‍යාධිපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ නේ ව්‍යාධිපි දුක්ඛ ව්‍යාධි කියන්නේ අපි දැන් ලෙඩක් වැහැරෙන කාලයක් එනවා දැන් අපිට ජාති ජරා ජරාවටපත් වීම එකක් දැන් ව්‍යාධි කියලා කියනවා ලෙඩ රෝග හැදිලා ආබාධයටපත් වෙන එක ජාති ජරා කියලා හිතන් කියන්නේ දැන් මහලු වෙලා වැහැරිලා ගිහිලා ඒ විදිහ යන එක. ලෙඩ දුක් හැදිලා අතපය කැඩිලා ඇතිවෙනා වූ එක ව්‍යාධිය. ඒක තමයි ව්‍යාධි කියන්නේ. මේ අප්‍රිය ව්‍යාධි ප්‍රිය ව්‍යාධි දෙකක් තියෙනවා. තමන් තමන් විනාශ වෙනවට කැමති දේවල් ලෝකේ තියෙනවා. මැරෙනවට කැමති අය ඉන්නවා. මේක මැරෙනවා නම් මේක වැහැරිලා යනවා නම් මේක ලෙඩක් දුවක් හරි හැදෙනවා නම් ඒක උඹට අන්තභාගිවත් හැදුනා නම් මේ කරදරේ නෑනේ. දැන් හැමදාම ඡන්දියෙක ඉන්නවා. මේක බීලා ඇවිදලා අරම කළා ගෙවල් වල පයින් ගහනවා දොරවල් කඩනවා. ඔහොම කරදර කරන මිනිහෙක් ඉන්නවා. දැන් උඹට ගිහින් බහින් රෝගයක් නෑ බලන්න අපිට තාම ඉලදා දුවක් හැදෙන්නේ. මූට නෑනේ. ඉඳගෙන ඔක පැත්ත වැටෙනවා නම් අපිට සහනයක් නේ. ඔහොම ගියකේ ඉන්නවට විතර ගෙවල් දිගේ. ඔය අතරේ මූණ අංශභාගය හැදෙනවා. ව්‍යාධියක් හැදුනා. ආරංචි අර අංශභාගය වා ආය යන්තම් ඇති. කලක් වෙලා හිටියේ හැකි. කේලිකම් කලේ පුළුවන් කාලේ. අන සම්ප්‍රදායයි. අන ප්‍රිය ව්‍යාධිය. මේ ව්‍යාධි සියල්ල සියල්ලන්ට මේ දුක නෑ. දැන් බැලලා හරි ඔය කාලේ ආරංචි වෙනොත් එහෙම. දැන් මෙයා කවුද අර පැත්තේ ඉන්න මේ මේ ප්‍රභාකරම් අන අංශභාගය හැදිලාලු. කිව්වොත් මොකද කියන්නේ? ඔක්කොම කිරිවත් කරනවා. ආ මොකද නෑ නේද? ප්‍රිය ව්‍යාධියක් ඒගොල්ලන්ට. ඒ විදිහට අප්‍රියයි. නිකන් අප්‍රියයි. අන්න ඒ වගේ මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ ඔක්කොම කෙනෙකුට ප්‍රියයි කෙනෙකුට අප්‍රියයි. සියල්ලම සියල්ලන්ට මේ අප්‍රිය මරණ කියලා සියල්ලම දාන්න බෑ. දැන් ජාති ඔක්කොම මේ දුක නෑ. දුක් ජාති උපදිනවා ලෝකේ. යම් යම් ලෝකේ පහළ වෙන හැම જાතියක්ම පහළ වුණා. ඒවෙන් අපිට අවැඩ නම්. අවැඩ જાතිය පහළ වෙන ගානේ අපි අකමැති වෙනවා. ඒවා જાති දුක. අපි જાති දුක. ආ. අපි જાති දුක. ඔව් අපි જાති දුකයි. සියලුම જાති දුකයි කිව්වොත් එහෙම ධර්ම න්‍යායයට එකඟ නැහැ. ඒකයි. දැන් මැනිජ් જાතිය පහළනොත් දුකද? නෑ දුකයි කියලා හිතන් මේ මිනිසුන් ඕක හේතු ගන්නන්න බෑ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැප සම්පත් බලාපොරොත්තු වෙන අය මේ මේ දේවල් මේ භෝග සම්පත් බලාපොරොත්තු වෙන අය මේ පින් කරන්න කියනවා. දෙතර දන් දිය යුතු මේ පින් කළ යුතු මේ. ඒකෙන් යහපතක් වෙනවා කියලා පෙන්නනවා. පරලෝ යන කෙනාට නෑයා පින කියනවා. දැන් මොනවද නෑයා උපද්දන්නේ? මේ ලෝකේ සම්පත්. ඒකද ඒ ඒවා දුකයි කියලා බුදුරන් අහති දේශනා කරන්න කියන එක එහෙම. අර සියල්ල දුක කියලා දේශනා කරම ඇයි මෝඩිය එහෙම බණ කිව්වේ? ධර්ම දේශනා කළේ. මේ ලෝකේ ප්‍රියමනාපයක් නැහැ නම් ලෝක සත්‍ය ඇලෙනවද? අප්‍රියමනාපයක් නැහැ නම් ලෝක සත්‍යයන්ගෙ මිදෙනවද? ආසාවේ ආසාවෙන් දකින්න දකින්න ඕවා. ඒකයි කියන්නේ. ආස්වාදයක් නැහැ නම් ලෝක සත්‍ය ඇලෙන්නේ නැහැ. මේ ආස්වාදයේ දුකද? මේ බුදුරන් වහන්සේම අහලා තියෙනවා. මේ ආස්වාදයේ ಜಾති වලට අයිති නැද්ද? අයිති. යම් යම් ආස්වාදයක් ඇතනම්. ඒක ಜಾති වලට සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. මනවඩන ඇහැ, මනවඩන රූප, මනවඩන කනක්, මනවඩන ශබ්දයක්, මනවඩන නාසයක්, මනවඩන ගන්ධයක්. මේ ඔක්කොම ප්‍රියයිනේ. මනවඩන දිවක්, මනවඩන රසයක්, මනවඩන කයක්, මනවඩන පහසක්. ලෝකයා ප්‍රියයිනේ. ඒක ප්‍රිය ಜಾතිනේ. මේ ප්‍රිය જાති තියෙද්දි සියලුම જાති දුකයි කිව්වා කිව්වොත්. ඒක ගලපන්න බෑනේ. එහෙනම් බුදුරණන් වහන්සේ ඇයි මේ මොෝග පුරුෂය ඇයි එහෙම කිව්වේ කියලා කිව්වේ? මම මේ සියල්ලම දුකයි කියලා ධර්ම දේශනා කරපුවා එනිසා මෙහෙම කියලා කියනවා. ඇයි මොෝග පුරුෂය එහෙම කිව්වේ? කියලා අහනවා. ඉතින් එහෙම අහපු බුදුරණන් වහන්සේ ඉස්ලාම් ධර්ම දේශනා කරනකොට ඔක්කොම යායි දුකයි කියයි. එහෙම වෙන්න පුළුවන්. ඉලියා කියන එක හරි. පාලියෙන් ඔය පාලි කියන්නේ යාරියෙන්නේ මේ සිංහල පදනේ තියෙන්නේ. ඒක සිංහල අකුරින්නේ ලියලා දැන් ඕක සිංහල නිරුක්තියෙන් තෝරන්න යනවා පාලි නිරුක්තිය කියලා හදාගත්ත නිරුක්තිය යන්නේ ඒක ජාතියද දුකයි ඔව් ජාතිපි දුක්ඛ ජාති දුකයි නේද ඉපදීම දුකයි කියලා ගන්න ඔව් කියන්නේ එහෙමයි ඉතින් අප්‍රිය ජාති දුකයි කිව්වොත් ආයි කිසිම කෙස් ගහකවත් ආයි මේ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ගෙලින් එල්ල කියලා වදිනවා. ඒක ඇත්ත. ඔව්. ඉතින් අප්‍රිය ජරා කියන එක පොඩ්ඩක් කියා දෙන්න ඕනේ. ඔව්. අප්‍රිය ජාති නම් දුකයි. ඒක ඇත්ත. මේ අප්‍රිය ජරා, අප්‍රිය මරණ, අප්‍රිය ව්‍යාධි ඒ තුන පොඩ්ඩක් කියා දෙන්න ඕනේ. ඒ පොඩ්ඩක් පැටලෙමු කියලා කාලේ බායි තැන තියෙනවා. හැබැයි විග්‍රහ කරලා දෙනකොට ටක් ගාලා තේරෙනවා. ඒක මොකුත් නැහැ. ඒක හරියටම හරි. ඒක දකින්න. අපෙන් ඔය කියපු කරුණු කාරණා හයක් තියෙනවා තමයි. ඒ හය සංකාර දුක, විපරම දුක, දුක්ඛ දුක්ඛ තුනට වැටෙන්න ඕනේ කොහොමද? ඔව්. ඒක කොහොමද? දැන් ಜಾති, අප්‍රිය ಜಾති දුක එනවා. ඔව්. දැන් ප්‍රියජාති දුකක් ආවේ නෑනේ. ඔව්. ප්‍රියජාති හැපෙනේ ආවේ. ඔව්. එතකොට දැන් ප්‍රියජාතිය හැපෙන මේ ප්‍රියජාතියක් මේ ලෝකේ සදාතනිකව අපිට ගන්න අහම්බෙන් පහළ වෙන්නේ නෑ. ආ. මොන ප්‍රියජාතියක් හරි ලෝකේ පහළලා තියෙන හේතුවකින්. ඔව්. හේතුවක් ඇතුළම දැන් මෙන්නන්නේ. ඔන්නේ. ආ. හරි ටිකක් ගන්න බලන්න.